හොඳයි. එහෙනම් හොඳේ සාවධානව අහලා ඒ අනුව පිළිපදින්න. විශේෂයෙන්ම මේ මහත්මයාට දැන් සෑහෙන කාලයක් භවනා කරලා බලපුරුදු කෙනෙක් නිසා රූප නිරෝධයට පත් කරගත හැකි ආකාර පිළිබඳ සරල දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ ආකාර වලින් කවර ආකාරයකින් හෝ අනුගමනය කිරීම තුළින් මේ රූප නිරෝධයට සිටපත් කරගෙන ඒ ඉක්මවා යන නිවන ලබා ගැනීමට හැකියාව ලැබේවා කියන අදහස පෙරට කරගෙනයි මෙම දේශනාව ඉදිරිපත් කිරීමට අප අදහස් කළේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම ගාථාවක් දේශනා කරලා තියෙනවා. නසඤ්ඤි සංඤේ නරිසඤ්ඤි සංඤේ නෝපිය සංඤේ න විභූත සංඤේ එවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානා හේ පపంచ සංඛා මේ ගාථාව තියෙන්නේ සුත්ත නිපාතයේ පලා විවාද සූත්‍රයේ ගාථා රාශියක් තියෙන එකෙන් එකක්. න සංඤේ සංඤේ විකුත් ප්‍රකෘති සංඥා එකක්වත් නැහැ කියන්නේ අපි ප්‍රකෘති වශයෙන් ඉන්නකොට රූප සංඥාය තියෙනවා ශබ්ද සංඥාය තියෙනවා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා විවිධ සිතිවිලි පිළිබඳ සංඥා පහළවනු මේ සංඥා කිසිවක් නැහැ න සංඤේ සංඤේ විසඤ්ඤ සංඤේ සිහි මූර්තාවේ ලබාගේ தත්යකටපත් වෙලත් නෙවෙයි. නෑ විභෝති සංඤේ ඒ වගේම මේ සංඥාවක් ඉක්මවා ගොසිනුත් නැහැ. දැන් සංඥාවක් ඉක්මවා යන්නේ අරූපාවච ධානය වලට සිතපත් කර ගන්නා විට බුදුරජාණන් වහන්සේ පළමු වන අරූපාවචර ධානයේද සිදුපත් කරගන්නා විට එහි තියෙන தත්ත්වය ප්‍රකාශ කරනවා සබ්බසෝ රූප සංඥානං සමතික්කම පටික සංඥානං අත්ංගම අනානත් සංඥානං අමනසිකාර අනන්තෝ ආකාශෝති ආකාසානං ඡායතනං උපසම්පජ්ජ වේරති කිය. සියලුම රූප සංඥාවන් සමතික්‍රමණය කළා පටික සංඥාවන් ඉක්මවා යමින් නානත් සංඥාවන් මෙනෙහි නොකර අනන්ත ආකාශය මෙනෙහි කරමින් ආකාසානංචායතනයේට පැමිණ වාසය කරනවා කියන එකයි අදහස. මේ මෙහි කියන සියලුම සංඥා කියන්නේ කාමාවචර සිත සහ රූපාවචර සිත. එතකොට ඒ ආකාරයෙන් ඒ ඒ එවැනි සංඥා සමතික්‍රමණය කරලා නැත්නම් ඉක්මවා ගොසිනුත් නෙවෙයි. නෝපිය සංඥා. නමුත් සංඥාවක් නැත්තේ නැහැ. ඒවන් සමේතස්ස විභෝති රූපම් මෙන්න මේ විදිහට පිළිපදින කෙනාට රූපේ නිරුද්ධ කරන්නට පුළුවන් වෙනවා. එහෙම නැත්නම් ඔබ අනිත් පැත්තට කියන්නට පුළුවන් රූප නිරෝධයකට සිතපත් කරගත්තු කෙනාගේ සිතේ රූපෝ රූපය ඔන්නෝකයි. ප්‍රකෘති සංඥාත් නෑ, ශීසම් නැති වෙච්ච වාගේ තත්ත්වයකුත් නෙවෙයි, අරූපාවච ධ්‍යාන තත්ත්වයටපත් වීමකුත් නෙවෙයි, සංඥාවක් නැත්තේත් නෑ, සියුම් සංඥාවක් තියෙනවා. ඊට අන්තිම පදේ තමයි සංඥා නිදානහයි පපංච සංඛා මොකද වෙන්නේ සංඥාව නිදාන කොට තමයි නිදාන කොට සංඥාව හේතු කොටගෙන තමයි මේ ප්‍රපංච ධර්ම කෙනකේ සිට තුළ ජනිතවන්නේ එතකොට ප්‍රපංච ධර්මයේ කියන එකෙන් අදහස් කරන්නේ සංසාරයේ දිගින් දිකට යොදවනු ලබන සංසාර සාගරයෙන් මිදීම ප්‍රමාද කරවනු ලබන ධර්ම වලට මේ ප්‍රධාන වශයෙන් තුනක් තිබෙන බව පොත්පත්වල දක්වා තිබෙනවා. තණ්හා, දිට්ඨි, මාන කියලා. මේවා ප්‍රපංච ධර්ම වශයෙන් පොත්වල දක්වනවා. තණ්හාව කියන එකට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන කොටස් තුනම ඇතුළත් වෙනවා. කාමයෙන් පිළිබඳ ආශාව, භවයට දී සිටීමේ ආශාව, ඒ වගේම මරණයෙන් පස්සේ මේ ඔක්කොම ඉවරයි ඉන්නකම් පුළුවන් තරම් කාලා බීලා සතුටින් ඉන්ද්‍රියම් පිනවලා සතුට වෙන්නට ඕනේ කියන ඒ විභව තණ්හාව. මේක කාම තණ්හාවෙම එක්තරා කොටසක්. දිට්ඨි තණ්හා දිට්ඨි මාන. දිට්ඨි කියන්නේ මෙතන විවිධ වැරදි ආකාර මිත්‍යා දෘෂ්ටි කියලා මා හිතන්නේ. එතන දිට්ඨි කියන්නේ සක්කාය දිට්ඨියට. මේ පංචස්කන්ධ ලෝකයේ තුල ආත්මයක් ඇත කියන හැඟීමට තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. මේ සක්කාය දිට්ඨිය සෝවාන් වෙනකොට නිරුද්ධ වෙන බව මේ දන්නවා. ඒ සක්කාය දිට්ඨිය නිරුද්ධ වුණ ඥානම් සංසාරයේ දිගින් දිගට ගමන් කරන්නේ ආත්මහතකින් රහත් භාවයේ උපරිම වශයෙන් ආත්මහතක් ඇතුළතේ රහත් භාවයේ ලැබලා පින්නම් පාන. ඊළඟ එක මාන. මෙතන මාන කියන්නේ මේ සිත තුළ තියෙන ආඩම්බරකම නෙවෙයි අස්මිමානීය මා හිතන හැටි මා මේ කියන්නේ පොත්වල තියෙන කරුණ නෙමෙයි. අස්මිමානීය නිරුද්ධ වන්නේ රහත් වුණාට පසුව මම කියලා කෙනෙක් සිටීකෙන් සිටිනවා කියන හැඟීමයි අස්මිමානීය කියන්නේ. එතකොට ඒක දුරු වුණාට පස්සේ නැවත සංසාරේ කවදාවත් උපදින්නේ නැහැ. ඒ නිසා තණ්හා දිට්ඨි මාන කියන මේ ධර්මතා තුනට <clears throat> ප්‍රපංච ධර්මය කියලා කියනවා. කියන ලබනවා. මේක වඩා ඊටාත්ම ප්‍රබලම ප්‍රපංච ධර්මයේ වශයෙන් මා දකින්නේ නම් අවිද්‍යාව. අවිද්‍යාව නිසා තමයි මේ සෑම දෙයක්ම සිදුවන්නේ. ඒක නිසා සංසාර සාගරයෙන් ගැලවෙන්නට නිදී අපි ප්‍රමාදයට හෙළනවා නම් ඒ ප්‍රමාදයට හෙළන ප්‍රධානතම කරුණ තමයි අවිද්‍යාව නොදත්කම. මේකයි ප්‍රපංච ධර්ම අතරින් අග්‍රවක. නමුත් ඒවා පොත්වල දක්වලා නැහැ. එතකොට සංසාර සාගරේ නැවත නැවත යොදවනු ලබන සංසාරයෙන් ඉක්මවාමට නොදී ප්‍රමාද කරන කවර ධර්මයක් වුණත් අපිට ප්‍රපංච ධර්ම කියලා කියන්නට පුළුවන්. මේ ප්‍රපංච ධර්ම ඇතිවන්නේ සංඥා නිදානා හේ ප්‍රපංච සංකා සංඥාව නිදාන කොට සංඥාව හේතු කරගෙන. මේක මේ ඇයට පහසෙන් තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕනේ. දැන් අපි හිතමු ඇයට රූපයක් වෙනවා. ඒකට රූප සංඥාව ඇති වෙනවා. මේ රූප සංඥාව නිසා තමයි යන්තා ප්‍රපංච ධර්ම කෙනෙකුගේ සිත තුළ පහළ වෙනවා නම් ඒ සෑම ප්‍රපංච ධර්මයක්ම පහළවන්නේ. ඒ වගේම කනට ශබ්දයක් ඇහුණාට පස්සේ ඒ ශබ්ද සංඥාව ඇති වෙනවා. ශබ්ද සංඥාව ඇති වෙච්ච නිසා තමයි ඔක්කොම ප්‍රපංච ධර්ම සිත තුළ ජනිත වන්නේ. දැන් මේක උදාහරණයක් දෙකක් කියවට පස්සේ මේ ඇයට පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන් වේවි. දැන් අපි හිතමු ඇහැට රූපයක් දැක්කා, ලස්සන රූපයක් නම් දැක්කේ. අපි ඒක සංඥාවෙන් හඳුනා ගන්නවා ලස්සනයි ලස්සනයි හොඳයි හොඳයි හරි ලස්සනයි ආදී විවිධාකාරයෙන් මේම හඳුනාගත්තාට පස්සේ අපිට ඒ සංඥාව නිසා සුඛ වේදනාව සුඛ ආස්වාදයක් ලැබෙනවා ඒක නිසා ඒ සුඛ ආස්වාදයට ඇලුම් කරනවා ඒ වගේම සුඛ ආස්වාදය ගෙන දුන්නේ ඒ රූපයේ දැකීම නිසා දෙයින් ඒ දැකපු රූපයටත් ඇලුම් කරනවා ඒ ඇලීම කියන්නේ තණ්හාව ආශාව. එතකොට අර සංඥාව ඇතුනේ නැත්නම් මේක ලස්සන රූපයක් කියන සංඥාව පළමුවෙන්ම ඇතුනේ නැත්නම් පසුව ඇතිවෙනු ලබ ඇති වෙන ඒ තණ්හාව ජනිත වීමට ඉඩක් නැහැ. ඒ දැකපු රූපය දකීම් මාත්‍රයෙන්ම නැති වුණා නම් දකින්නවා දකින්නවා කියලා නැත්තම් මෙනෙහි කරලා ඒ ගැන සිතුවිලි ඇති කරගන්න නැතුව කෙනෙකුට ඉන්න පුළුවන් භාවනා කරන කෙනෙකුට එසේ ඇති කරගෙන සිටියා නම් ඒ දකින්න ලද රූපය තුළින් ඒ ආකාරයෙන් කිසිම ප්‍රපංච ධර්මයක් ජනිතවන්නේ නැහැ. ඒක නිසා සංඥා නිදානාවේ ප්‍රපංච සංඛා කියන එක සම්පූර්ණ සත්‍ය කතාව බුදුහාමුදුරු ප්‍රකාශ කරලා තියෙන මේක ප්‍රායෝගික වශයෙන් සිදුවන ආකාරය මේ පැහැදිලිවම තේරුම් ගත යුතුයි. ඉතින් මේ හැට දැකපු රූපය අපි දුන් අනිත් පැත්තට මේ නරක කෙනෙක් නැත්නම් මට හතුරුකම් කරපු කෙනෙක් ආදී වශයෙන් සිතුවා නම් අමනාපයක් නුරුස්නා බවක් ඇති වෙනවා. ඒ තුنين දුක් වේදනාවක් ඇති වෙනවා. එතකොට තරහාවක් ඇති වෙන්නත් පුළුවන්. නැත්නම් ඒ හා සම්බන්ධ වෙන වෙනත් සංස්කාර ධර්ම ඇතිවන්නට පුළුවන්. ඒක ඔක්කොම ප්‍රපංච ධර්ම. මේ ප්‍රපංච ධර්ම ඇති උනේ තර සංඥාව මේ සංඥාව තුළින් ඒ අරමුණ අපි ග්‍රහණය කරපු ආකාරයට අනුව. අපි කනට ඇහෙන ශබ්දයක් ගත්තොත් එහෙම කෙනෙක් අපිට දෝෂාරෝපණය කරනවා, බනිනවා, විවේචනය කරනවා, පරුෂ වචනෙන් කතා කරනවා නම් එහෙම ඒක අපි සිතින් ඇල්ලුවොත් ඒ අල්ලන කියන ශබ්ද මේ මට කියවය මට බණිනවා ආදී වශයෙන් ග්‍රහණය කළොත් එහෙම ඒ වගේම මේ කියන ශබ්ද අපි තේරුම් ගත්තනම් මේක දෝෂාරෝපණයක් මේක පරුෂ වචනයක් ආදී වශයෙන් එතකොට සිත තුළ ප්‍රපංච ධර්ම ඇති වෙනවා ඒකට අනුකූල වේදනා ඇති වෙනවා ගැටීම් ඇති වෙනවා ඒ ආකාරයෙන් ප්‍රපංච ධර්මයන් ඇති වෙන්නට ඉඩ තියෙනවා ඇති වෙනවා ඒ වගේම තමයි අපි ප්‍රිය කරන ශබ්දයක් නම් අපි ඇහුවේ අපි ප්‍රිය කරන කෙනෙකු ඒ ශබ්දයක් වන්නත් පුළුවන් සංගීතයක් වන්නත් පුළුවන් සින්දුවක් වෙන දෙයක් හරි ඒ මොකක් හරි දෙයක් එවැනි දෙයක් අපි ප්‍රිය කරනවා නම් ඒ ප්‍රිය කරන ශබ්දය ඇසුනාට පස්සේ ඒක ප්‍රිය ශබ්දයක් කියන සංඥාව ඇති කරගත්තාට පසුව ඒ ගැන ආස්වාදයක් ජනිත වන්නේ ඒක නිසා ශබ්දයටත් ආස්වාදයටත් දෙකටම ඇලුම් කරන්නට පටන් ගන්නවා මේ විදිහට සංඥා නිදානාහි ප්‍රපංච සංඝා සංඥාව නිදාන කොටයි ඒ ප්‍රපංච ධර්මයන් ඇතිවන්නේ මේ සංඥාව ඇති කරගත්තේ නැත්නම් මොනම ආකාරයකින්වත් ප්‍රපංච ධර්ම ඇතිවන්නේ එදිනදා ජීවිතයේදී ඇහැට රූප කනට ශබ්ද නාසයට ගන්ධ සෝන දිවට රස සහ කයට විවිධ ස්පර්ශිත අරමුණුයි ඒ වගේම මනසට විවිධ දේවල් හමු වුණාට පස්සේ අපි සතියෙන් යුතුව ඒවා සංවර කරගන්නවා නම් ඒ ඉන්ද්‍රිය ධර්මයන් ඒ තුලින් අර ප්‍රපංච ධර්ම ගලා යන එක බොහෝ දුරට වළකා ගන්නට පුළුවන් ඒක ඕලාරික වශයෙන් කළ හැකි දෙයක්. ඒ කියන්නේ තවසියුම් ප්‍රඥාවක් ඒකට අවශ්‍යම නැහැ. නමුත් මේ ඇහැට රූප පෙනීම ආදී කන ශබ්ද ඇසීම ආදී ඒ ඉන්ද්‍රියන් අරමුණු හමු වුණාට පස්සේ සිදුවන ක්‍රියාදාමයේ යථා පරිදි අවබෝධ කරගත්තු කෙනෙකුට ප්‍රපංච ධර්ම ඇති කරගන්නේ නැතුව ඉන්නට පුළුවන්. ඇති වෙන්නට ඇති වෙන්න යන එක වළක්වනවා නෙවෙයි. ඇති වෙන්නේම නැතුව තබා ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. දැන් මෙතන තනිකරම මේ ප්‍රපංච ධර්ම ඇතිවීමටත් ඒ වගේම සංඥා ඇතිවීමටත් මූලික වුණේ අවිද්‍යාව. අවිද්‍යාව නොතිබුණා නම් සංඥාවෙන් හඳුනාගන්නේ දැන් රහත් වූ කෙනෙක් අවිද්‍යාව නිරුද්ධ කරලා ඒක නිසා ඇයට රූපයක් දැක්කාට පස්සේ නිදායාසයෙන් මොනම ආකාරයකින් නම් හඳුනා ගැනීමක් කරන්නේ ආයාසයෙන් ඒ කියන්නේ ඕනකමකින් කවර ආකාරයකින් හෝ හඳුනා ගන්නට පුළුවන් ඕන නම් ඊටාම ලස්සනයි කියලා හඳුනා ගන්නත් පුළුවන් ඊටාම කැතයි කියලා හඳුනා ගන්නත් පුළුවන් ඒවා ඒවා බලපාන්නේ යටිසිතට යටිසිත කියන්නේ විමුක්ත සිත කිසිසේ බලපාන්නේ මතසිත පන්තු පිටේ සිතෙන් ඕනෑම දෙයක් හිතන්නට පුළුවන් නමුත් નિરાය වශයෙන් වෙනත් අයගෙන් සිතවිලි ගලන්නේ මොකද අවිද්‍යාව නිරුද්ධ කරන නිසා සංස්කාර නිරුද්ධ වෙලා ඒ වගේම අවිද්‍යාව නිරුද්ධ කරපු නිසා සංඥා ජනිතවන්නේ. ඊරායසින් ජනිතවන්නේ. ඒක නිසා සංඥා ඇතිවීමේ ප්‍රධානම තම හේතුව තමයි අවිද්‍යාව. සංඥාව ඇතිවීමට පස්සේ ප්‍රධාන හේතුවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ පස්ස සමුදය සංඥා සමුදය කියලා. මේ සංඥා සමුදය ගැන කතා කරනකොට මේක මේ ඇයිට අපි කලින් විස්තර කරලා තියෙනවා. නමුත් පස්සේ තිබුණත් අවිද්‍යාව නැත්තම් එහෙම ඒ එමෙනි කෙනෙකුට කවදාවත්ම පස්සේ තිබුණයි කියලා කිසිම සංඥාවක් ජනිත වන්නේ අවශ්‍ය නම් ජනිත කරගන්නට පුළුවන් නිරාශයෙන් ජනිත වන්නේ. ඒක නිසා අවිද්‍යාව තමයි හැම කරුණකටම ප්‍රමුඛ වන්නේ, ප්‍රධාන වන්නේ. එතකොට අවිද්‍යාව නිසා අර ඇහැට දැකපු රූප විවිධ ආකාරයෙන් හඳුනා ගන්නවා. ඒ හඳුනා ගන්නකොට ওই තණ්හාව ඇති වෙන ආකාරයක් ඉවේ තමන්ගේ රූපේ දැක්කා කියලා හිතමුද? එතකොට තමන් මේ මම කියලා හඳුනා ගන්නවා සංඥාව. නැත්තම් තමන්ගේ පුතේ දුවේ භාර්යාවක් වෙන කෙනෙක් දැක්කොත් මේ මගේ කෙනෙක් කියන හැඟීම මගේ යාළුවෙක්, මගේ මිත්‍රයෙක්, මගේ නෑදෑයෙක් ආදී වශයෙන් හඳුනා ගන්නවා. මේ හඳුනා ගැනීම ඒ සංඥාව ඇති වුණාට පස්සේ ඒහා සම්බන්ධ වන ප්‍රපංච ධර්මයන් ගලන්ඩ පටන් ගන්න. එතන කෙලින්ම දිට්ඨි අනුසය ඇති වෙනවා, මාන අනුසය ඇති වෙනවා. සක්කාය දිට්ඨියත් ඇති වෙනවා මානේ මස්මි මානියත් ඇති වෙනවා එතකොට තණ්හා දිට්ඨි මානවල දිට්ඨි මාන කියන ප්‍රපංච ධර්මයන් ඒ විදිහට ඒ සංඥාව ඇති කර ගැනීම නිසා කෙනෙකුගේ සිත තුළ පහළ වෙනවා කනට ඇහෙන ශබ්දයක් ඇහුවාම ඇහුණාට පස්සේ මේ මට කළා නැත්නම් මේ මට තමයි මේ බණින්නේ ආදී වශයෙන් එහෙම හිතන කෙනාටත් ඒ විදිහට ඒ දිට්ඨිමාන ආදී ප්‍රපංච ධර්මයන් ජනිත වෙනවා. එතකොට ඒ සංඥාව ඇතිවීමට ප්‍රධාන හේතුව අවිද්‍යාව ඇතිවෙන ඇතිවෙන්නේ කොහොමද කියලා ඒක අවබෝධ කරගෙන ඒක නිරුද්ධ කරලා තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ අවිද්‍යාව නිරුද්ධ කරගන්නට කරලා නැති අයට කරන්නට අපහසු අයට මේ සංඥාව ආදී චිත්ත සංස්කාර ධර්ම ඉන්ද්‍රියන් ධර්මණු හමු වුණාට පස්සේ පහළවන්නේ කෙසේද කියන කරුණ පැහැදිලිව අවබෝධ කර ගැනීම තුළින් අඩු කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. අර විදිහට ඇති වෙන චිත්ත සංස්කාර ගලා යන බොහෝ දුරට අඩු කර ගන්නට පුළුවන්. ඒ ප්‍රඥාවෙන් ඒ කරුණ දැකීමෙන්. එතකොට ඒ ප්‍රඥාවෙන් දැකීමට ටිකක් දියුණු ප්‍රඥාවක් දියුණු නෝනක් අවශ්‍ය වෙනවා නැති කෙනෙකුට ඒක බෑ කරන්න. දැන් ඇහැට රූපයක් දැක්කාට පස්සේ අපි සිතනවා අපි බලන්නේ බාහිර රූපයක් කියලා. නමුත් ඒදී සිදුවන ක්‍රියාදාමයේ සත්‍ය වශයෙන්ම කතා කරනවනම් තමාගේ సంతාණය තුළ නාම ධර්ම ටිකක් ඇති වී නැති වී යාම පමණයි. ඇහැට රූපේ දැක්කා චක්කු විඥානය ඇති වුණා ඒක නිසා රූප සංඥා ඇති වුණා ඒක නිසා චක්කු සම්පස්සජා වේදනාව ඇති වුණා ඒක නිසා ඒ හා සම්බන්ධ වන සංස්කාර ධර්ම, තණ්හාව, ගැටීම ආදී විවිධ සංස්කාර ධර්ම ගලාගෙන යනවා. මෙන්න මේ தත්ත්වය හරියට දකිනවා නම් ඕනම කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් ශක්තිය වෙදෙන්නට ඕන මා රූප දකිනවා කියන්නේ Tamanගේම සිතිවිලි ටිකක් ඇතිවීම පමණයි කියලා. එතකොට මේ සිතිවිලි ටික ඇති වෙලා නැති වෙලා ගියාට පස්සේ ඕකේ ගන්නට කිසිම හරයක් වටිනාකමක් කියලා දෙයක් නැහැ. ඇති වෙන සිතිවිලි ඇති වුණා ඊට පස්සේ පැවතුණා නැතිලා ගියා. ඉතින් එතකොට බාහිර අරමුණු අපි හිතන්නේ යම් ආකාරයකින් නම් ඒ ආකාරයට තමයි අපිට වැටෙන්නේ. මේක හොඳයි හොඳයි කියලා හිතනකොට හොඳයි කියලා වැටෙනවා. නරකයි නරකයි කියලා හිතනකොට නරකයි කියලා වැටෙනවා. අගය අගයවද්දයක් කියලා හිතනකොට සාරවද්දයක් කියලා හිතනකොට ඒ ආකාරයෙන් වැටෙන්නේ. මේක නිසරු දෙයක් මේක අසුබ දෙයක් ආදී වශයෙන් සිතනකොට ඒ විදිහටයි අපිට අවබෝධ වෙන්නේ. Tamange ශරීරයේ දේශමුණත් බලලා කෙනෙකුට මේක අසුබයි අසුබයි අසුබයි කියලා මෙනෙහි කරලා එතකොට මෙනෙහි කරලා හොඳට ඒ පිළිබඳ දියුණුවක් ලැබලා තියෙනවනේ මේ ශරීරය තනිම කරම අසුබ කොටසක් වශයෙන් දිස්සන්නේ අසුබ දෙයක් වශයෙන් දිස්සන්නේ සුබ දෙයක් වශයෙන් දිස්සන්නේ මොකද Taman දකින ආකාරයට අනුව ඒ රූපය ඇසට දකින රූපේ තීරණය කරගන්න ලබන්නේ මේ මේ නිසා අර ඇහැට දකින රූප දැක්කාට පස්සේ තමන්ගේ సంతාන තුළ පහළ වෙන නාම ධර්ම ටිකක් හැර මෙතන වෙනම වෙන කිසිවක් නැත්තේ නැහැ. මේ නාම ධර්ම මගේ සිතින් මමයි ඇති කරගත්තේ. ඒව ඇති වුනේත් අවිද්‍යාවාදී කරුණු හේතු නිසා. මේ ධාම ධර්ම ඇති වුණා පැවතුණා නැති වුණා ඒ නාම ධර්ම ඇතුනේ නැත්නම් ඔය බාහිර රූපවල කිසිම ලස්සනක් ඇතක් වටිනාකමක් අගයක් අසාරයක් ඔය කියන මොකක්වත් නැහැ කියන අවබෝධය හරියට තියෙනවා ඒ අවබෝධය ඇතිවෙච්ච කෙනාට ඒ ප්‍රඥාව තුළින් දකින්නට පුළුවන් ඇහැට රූපයක් දකිනවා කියන්නේ මොකක්වත් නෑ සිතවිලි ටිකක් ඇති වෙනවා මොකෝ මට ওই සිතවිලි ඇති වෙලා ගියත් එකයි නැති වෙලා ගියත් එකයි ඒකේ කිසිම වටිනාකමක් නැහැ නේ කියලා. එහෙම වෙනකොට අර ප්‍රපංච ධර්ම ගලා යාම නතර කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මේකට තියුණු ප්‍රඥාවක් අවශ්‍ය නැති කෙනෙකුට මේවා සත්‍ය වශයෙන් දකින්නට බෑ. මම මේ කියන කාරණාව සමහර මේ ඇයට තේරෙනවා. නැත්තම් වැටහෙනවා. නමුත් මේක තේරුම් ගැනීම නෙවෙයි මතක තබා ගැනීම නෙවෙයි අවශ්‍ය වන්නේ. මේක මේ විදිහටමයි සිදුවන්නේ වෙන දෙයක් මෙතන සිදුවන්නේ නැහැ කියන අවබෝධය තමාටම පැහැදිලිව ප්‍රත්‍යක්ෂයෙන් වැටහි අවබෝධ වෙ යන්න ඕන. එතකොට තමයි මේ ධර්මයේ තියෙන සාන්දිෂ්ඨික ගුණය අත්දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට තමයි මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. නැත්නම් ඉතින් මේවා නිකන් ධර්මයසෝ වගේ වෙනවා. ඒක නිසා මේ සංඥා ආදී චිත්ත සංස්කාර ධර්ම ජනිත වීමට අවිද්‍යාව පාදක වෙනවා. ඒ අවිද්‍යාව ක්‍රියාත්මක වන එක් ආකාරයක් අපි වේදීව ප්‍රකාශ කළේ. ඇහැට පෙනෙන රූප අරගෙන මේ වගේම තමයි අනිත් ඉන්ද්‍රියන්වත් කන ශබ්දයක් වුණාට පස්සේ නාසයට ගඳ සුවඳක් වෙනත් ඉන්ද්‍රියන්ට වෙන ඒ අරමුණු වුණාට පස්සේ පහළ වෙන ක්‍රියාදාමයක් මේකයි. ඉතින් මේ தත්ත්වය නොදන්නා මිනිසු බාහිර ලෝකයේ අරමුණු අල්ලනවා උපාදාන කරනවා. එසේ ඇල්ලීම උපාදාන කිරීම නිසා සංසාරයේ දිග් ගැස්සෙනවා. ඒ දිග් ගැස්සීමට හේතු චිත්ත සංස්කාර වලට අපි කියනවා ප්‍රපංච ධර්මයේ කියලා. ඒකට තණ්හා වෙන්නත් පුළුවන්, දිට්ඨිය වෙන්නත් පුළුවන්, මාන වෙන්න පුළුවන්. මේ හැම අවස්ථාවෙම අවිජ්ජාව ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව ගැටීම, ඊර්ෂ්‍යාව, කෝපය ඕනෑම ක්ලේශයක් සංසාර ගමන දිග් ගැස්සීමට හේතුවන එක. කුසල පාශික චිත්ත සංස්කාර පවා කියන්නේ විදර්ශනාමය සිතවිලි නෙවෙයි අනිත් සිතවිලි පවා සංසාරයේ දිග්ගැසීමට හේතු වෙන එකක්. අපි හිතමු කෙනෙක් දැකලා මෙයා සුවපත් වේවා සුවපත් වේවා කියලා සිතනවා. නැත්තම් මෙයා දුකින් මිදේවා දුකින් මිදේවා කියලා කරුණා අදහසක් ඇති කරගන්නවා. එහෙම නැත්තම් මෙයාගේ සතු සම්පත් වලින් කිසිසේත් මෙයා ඉරිහෙන්නට එපා තව තවත් දියුණු වේවා කියලා මුදිතාවක් ඇති කරගන්නවා. එහෙම නැත්තම් නිකන් උපේක්ෂාවක් ඇති කරන කර්මයට අනුව මේ සියල්ල සිදු වෙනවා කියලා හිතනවා. මේවා තුලිනුත් සංසාරයේ දිග්ගැස්සෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී දක්වලා තියෙනවා අවුරුදු 7ක් මම මෛත්‍රී ධ්‍යාන වඩලා මහණෙනි මෙච්චර කාල ප්‍රමාණයක් භ්‍රම ලෝකෙම හිටියයි කියලා. සංසාරේ තරම් දුරට ඒකිනු දික් වුණා. මේවා කරන්නට එපා කියන එක නෙවෙයි මා කියන්නේ අනිවාර්යයෙන්ම ওই මෛත්‍රී ආදී කලේසු. ඒක වෙනම දෙයක්. නමුත් මේ සංසාරයේ දිග්ගැස්සෙන ප්‍රපංච ධර්ම එතනත් ක්‍රියාත්මක වෙනවා කියන එක තේරුම් ගන්නවා. ඒවට ප්‍රපංච ධර්මයේ කියලා පොත්වල කියන්නේ ප්‍රපංච ධර්මය කියන්නේ අකුසල පැත්තට බර වෙච්ච දේවල් වලට විතරයි. ඒකයි මං කියන්නේ අර ප්‍රපංච ධර්ම කියන එකට ප්‍රධාන වශයෙන් අවිද්‍යාව කියනවා නම් හොඳයි කියලා. අවිද්‍යාව නිසා තමයි කුසලුත් කරන්නේ. එතකොට එවැනි කෙනාට සංසාරයේ දිග් ගැසෙන සංසාරයෙන් කොට වෙන්න සංසාරයේ කොට කරගෙන සංසාර විමුක්තිය ලබන්නට නොහැකි තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රපංච ධර්ම කියන්නේ මොනවද කියලා තේරුම් අරගෙන මේ ප්‍රපංච ධර්ම ඇතිවීමට මූලික වූ සංඥාව ඇතිවන්නේ මෙන්න මෙහෙමයි කියන කරුණ අවබෝධ කරගත යුතුයි. ඒකට ප්‍රධාන හේතු වන්නේ සංඥාව ඇතිවීමට ප්‍රධාන හේතු වන්නේ අවිද්‍යාව, අවිද්‍යාව ක්‍රියාත්මක වෙන ආකාරය දතේට. එතකොට ඇහැට පෙනෙන රූප අපි උදාහරණයට ගමු. මේ රූප නිරන්තරයෙන්ම අනිත්‍යයට යනවා. Tamange රූපයත් නිරන්තරයෙන්ම අනිත්‍යයට යනවා. එතකොට අපි හිතමු කෙනෙක් අපිට දෝෂාරෝපණය කරනවා අපි ප්‍රපංච ධර්ම ටිකක් ඒක අහලා ඇති කර ගන්නවා ඔය තරාවක් හරි අමනාපයක් හරි නුරුස්නාගතයක් හරි මොකක් හරි. එතකොට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා නම් අපි හිතමු ගිය මාසේ මේ මනුස්සයා බැන්නේ දෝෂාරෝපණය කරේ දැනුත් හිතේතා අපි මේ ප්‍රපංච ධර්ම සිත තුළ ඇති කරගන්නවා කියලා. ඒ ගිය මාසේ මේ මනුස්සයා ඒ වෙලාවේ බණින වෙලාවට තිබුණු රූප ධර්මයි නාම ධර්මයි ඒ මොහොතේම නැති වෙලා ගියා. දැන් තියෙන්නේ අලුත් නාම රූප පරම්පරාවක් මේ මනුස්සයාගේ ශරීරයේ නාම රූප ලෝකයේ තුල පංචස්කන්ධ ලෝකයේ තුල. ඒක අර එදා තිබුණේ කිසිවක් නැහැ. ඒ වගේම මේක අසපු අපිත් එදා තිබුණු රූපයෙන් සහ නාමයෙන් දෙමේ අද මේ සිටින්නේ. අලුත් නාම අලුත් රූප. එතකොට නැති වෙලා ගිය දෙයක් නැති වෙච්ච කෙනෙක් අල්ලාගෙන මේ අපි මේ අමනාපය ආදී කරුණු ඇති කරන සංසාරයේ ගමන දිග්ගැසීමට හේතු වන ප්‍රපංච ධර්ම ඇති කරගන්න ලබන්නේ. මේක හරියට තේරෙනවා නම් සෑම ශ්‍රණියක් පාසාම මේ ලෝකයේ තියෙන සියලුම රූප ධර්මත් ඒ වගේම නාම ධර්මත් අනිත්‍යයට යනවායි නිරුද්ධ වී යනවායි කියලා තමන්ගේ නාම රූප ධම්මත් අනිත්‍යයට යනවායි නිරුද්ධ වෙනවායි කියලා දකින්න පුළුවන් නම් එතකොට කිසිම දෙයක් උපාදාන කරන්නේ නැහැ. උපාදාන කරන්නේ නැති නිසාම ප්‍රපංච ධර්ම ජනිත වෙන්නේ නැහැ. එතනත් අවිද්‍යාව ක්‍රියාත්මක වීම නිසා ඔකට ප්‍රතිවිරුද්ධ විදිහට සිත තුළ මේ චිත්ත සංස්කාර ධර්ම ජනනය වන්නේ. එතකොට අපිට තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තියෙන්න ඕනේ අතීතයේ තිබුණු අතීතය කියන්නේ දැන් ශරණයකට පෙරත් අතීතේ ඊයේ පෙරේදා ගිය අවුරුද්ද විතරක් නෙවෙයි දැන් තත්පරයකට දැන් ශරණයකට පෙර කාලයක් අතීතය මේ අතීතයේ තිබුණු නාම රූප ධර්ම අතීතයේම නිරුද්ධ වී ගියා එතන දැන් ඉතුරු වෙච්ච දෙයක් නැහැ එතකොට යම් දෙයක් යම් කිසි කෙනෙක් කළා නම් ඒ අයගේ නාම රූප ධර්මත් එතනම නිරුද්ධ වෙලා ගියා. ඉතින් මේක නොදත්කම නිසා මේක දකින්නට ප්‍රඥාවක් නැති නිසා සමහර විට ඔය බද්ධ වෛර පරිගැනීම් වේන බැනි දේවල් සංසාරයේ පුරාම ගෙනියන අවස්ථා තිබෙනවා. දිගින් දිගටම જાතියෙන් જાතියට ගෙනියනවා, පරිගැනීම් කරනවා, හසුරුකම් කරනවා. ඒ දන්නේ ඒ අය විසින්ම තමන්ගේ ප්‍රපංච ධර්මයන් ඇති කරගෙන සංසාරයේ දිග්ගස්ස ගන්නවා, දුගතිගාමි වෙනවා ආදී කරුණු. ඉතින් මේ සත්‍ය ඇතිවීමට මූලිකම හේතුව වුණේ දැන් අපි හිතමු අපිට වෛර අපිට අපිට හතුරුකම් කරපු කෙනෙක් කියලා අර මෙයා මගේ හතුරෙක් කියන සංඥාව ඇති වෙච්ච නිසා. ඉතින් මේ ප්‍රපංච ධර්මය ඇති වුණාම මේ ජීවිතයේදී පමණක් නෙවෙයි සමහරට මතු භවවලදී පවා ওই ආකාරයෙන් ප්‍රපංච ධර්ම ගලන්නට පුළුවන්. එතකොට මේ මොහොතට පමණක් නෙවෙයි මේ ප්‍රපංච ධර්ම ගැලීම සීමාවන්නේ. ඇහැට රූපයක් දැකලා ලස්සනයි කියලා හිතලා අපි මේක ලබා ගන්නට ඕන මේකෙන් ආශ්‍රදයක් ලබන්නට ඕන කියලා හිතුවොත් එහෙම ඉතින් ඒ රූපේ ලබා ගන්නා තෙක්කුත් ඒ වගේම ලබා ගත්තාට පසු ඒක ආශ්‍රාකරනද සතුටු කරන්න ආදී විවිධ දේවල් කරන්න වෙනවා. සමහරට ජීවිත කාලය පුරාම කුයිතරන්නම් ප්‍රපංච ධර්ම තමාගේ සිත තුළින් ගලාගෙන යනවද කියන කාරණාව තේරුම් ගන්න. එහෙම තේරුම් ගත්තාට පස්සේ අර මුලින් ඇතිවෙච්ච සංඥාව මෙයා හොඳ කෙනෙක් මෙයා ලබා ගන්න ඕන කෙනෙක් මෙයා ආදී වශයෙන් ඒ සංඥාව ඇති උනේ නැත්තම් ඔය මොකක්වත් නෑ මේක නිසා සංඥා නිදානාහේ පపంచ සංඛහ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඉන්ද්‍රිය හයටම මේ විදිහට මේ කරුණු මේ විස්තර වශයෙන් තේරුම් ගන්න. නාසයට ගඳ සුවඳයි මුණාට පස්සේ දිවට රස හමුණාට පස්සේ කායට වේද ස්පර්ශ හමුණාට පස්සේ මනසට වේද අර ධම්මාරම්මන හමුණාට පස්සේ විවිධ සංඥා ඇතිවීම තුළින් කෙසේනම් මේ ප්‍රපංච ධර්ම සිත තුළින් ගලාගෙන යනවද කියන කරුණ. ඒක තේරුම් ගත්තාට පස්සේ Tamanට පුළුවන්කම වෙන්නට ඕන මේවා අනිත්‍යයි මේවා අනාත්මයි මේවා නිරුද්ධ වී යන ධර්මයේ කියලා තේරුම් ගන්න. අනිත්‍යයට කිය නිරුද්ධ වී ගිය දේවල් වල කිසිවක් අල්ලන්නට නැහැ. ඒව අල්ලනවා නම් ඊතල තියෙන තනිකරම මෝඩකම. මේ මෝඩකම ක්‍රියාත්මක වන නිසා තමයි ඔය ආකාරයෙන් ඔය චිත්ත සංස්කාර ධර්ම දිගින් දිගට ගලාගෙන යන්නට ඉඩ ඉඩ ලැබෙනවා. එම නිසා මේ කරුණු තේරුම් ගන්න. තේරුම් අරගෙන ඉවරලා ඒ සංඥාවන් තුළින් ප්‍රපංච ධර්ම ගලන එක බොහෝ දුරට අඩු කරගන්නට පුළුවන්කම උදා කරගන්නට හැකියාව ලැබේ. එහෙම කළොත්. එතකොට ඒ හැම විටම මෙතන මා මතු කරන්නට උත්සාහ කළේ අනාත්ම ලක්ෂණය නිරුද්ධ නිරුද්ධ වී යන එකයි අනිත්‍ය ස්වરૂපය. මෙන්න මේ අනිත්‍ය නිරෝධ සහ අනාත්ම ස්වરૂපය අවබෝධ කර ගැනීමෙන් තමයි රූප නිරෝධයකට සිතපත් කරගන්නත් පුළුවන් වන්නේ. එතකොට අපි යම් කිසි දෙයක් පිළිබඳ අපගේ සිත තුළ චිත්ත සංස්කාර ගලනවා නම් ඒ චිත්ත සංස්කාර ගලා යන්නේ ඒ දේ පිළිබඳ අපේ මනස ගොස් ඒවා ස්පර්ශ කරලා ඒ පිළිබඳ මානසිකාර පවත්වන නිසා දැන් අපි හිතමු දැන් දලදා වහන්සේ ගැන දැන් සිහිපත් කළේ නැත්නම් අපිට කිසිම මානසිකාරයක් දලදා වහන්සේ ගැන හැඟීමක්වත් ඇතිවන්නේ අපි අපේ පාඩිය ඒ දලදා වහන්සේ පවතින තැනක ඒක පවතී ඒකේ පාඩිය නමුත් අපි ඒ ගැන සිතනකොටම අපේ මනසට ඒක ස්පර්ශ වෙනවා. අපි ඇහැට දැක්කේ නැතුව වෙන්නට පුළුවන්, එතෙන්ට නොගියා වෙන්නට පුළුවන්. නමුත් අපේ මනසින් ඒක ස්පර්ශ කරනවා. මනසින් ස්පර්ශ කළාට පස්සේ ඒ පිළිබඳ සිතිවිලි ධර්ම ගලාගෙන යන්නට පටන් ගන්නවා. මෙන්න මේ මනසින් ස්පර්ශ කිරීම අනිවාර්යයෙන්ම සංඥාව ඇතිවීමට හේතුයි. අවශ්‍යයි. එතකොට අපි යම්කිසි අරමුණක් කෙරේ අපගේ සිත තුළ මනසින් කරනු ලබන ස්පර්ශය නිරුද්ධ කළා නම් ඒ අරමුණ తాවකාලික වශයෙන් සිතින් නිරුද්ධ කරන්නට පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ අය මොකක් හරි දෙයක් කල්පනා කර කර ඉන්නකොට යම් දෙයක් තමාගේ සිතට වැටහෙනවනම් නෑ මම මේක කල්පනා කරන්නේ මම මෙතනින් නවත්තනවා කියනකොටම කියලා වෙනත් පැත්තකට සිත යොමු කරනකොටම අර කලින් හිතට පෙනී පෙනී ඉච්ඡේ උපදේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යනවා. දැන් අපි හිතමු රාග සිතීල්ලක් ගැන හිත හිතා ඉන්නවා කියලා. ඒක ගැන හිතනකොට Tamanට ආස්වාදයක් හරි මොකක් හරි ලැබෙනවා නම් ඒකත් බිඳ විඳා ඉන්නවා කියලා හිතමු. එහෙම ඉන්න ගමන්ම නෑ මම මේ වසිතන්නේ මම මෙතනින් නතර කරනවා මම වෙන දෙයක් ගැන කල්පනා කරනවා කියලා වෙන දෙයක් ගැන කල්පනා කරන විට අර කලින් තිබුණු තත් ඔක්කොම නිරුද්ධයි මොකද මනසින් ස්පර්ශ කරන තාක්කල් පමණයි ඕවාගේ ක්‍රියාදාමයේ දිගින් දිගට පැවතගෙන පැවතගෙන යන්නේ මේ මනසේ ස්පර්ශය නතර කරන්නට පුළුවන් නම් අපි ජය ගත්තා වෙනවා මෙන්න මේ මනසේ ස්පර්ශය නතර කිරීම තුළින් තමයි රූප නිරෝධයට සිතපත් කරගන්නට පුළුවන් වන්නේ ඒ වගේම ඔය කියන නාම ධර්මයන්ගේ නිරෝධයට සිතපත් කරගන්නට පුළුවන් වන්නේ මේක අවබෝධ කරගන්නට ඕන කොහොමද අපි රූප නිරෝධයකට සිතපත් කරගන්නේ නැත්නම් නාම නිරෝධයකට සිතපත් කරගන්නේ කියලා මනසේ ස්වરૂපය තමයි එක එක අරමුණු වල එල්බගෙන එල්බගෙන සිටීදී ඒ මනස නැවත නැවත ඇති ඇති නැති නැති නැති යන එක එතකොට අපිට මනසට එන්න අරමුණු නැත්නම් එනේන අරමුණු කපහලන නිරුද්ධ කරලා නම් මනස ස්පර්ශ කරන්නේ නැත්නම් ඒ අරමුණු එකක්වත් එතකොට මනසට යන්න එන්න දැනන්නේ නැහැ මනස අනිවාර්යයෙන්ම නිසල විය යුතුයි. මනසට දකින්න දෙයක් නැති වුණාම මනස තනිකරම කලවරකටපත් වේ යුතුයි. මොකද දකින්න දෙයක් මනසට නැහැ. අරමුණක් නැහැ. මෙන්න මේක තුළින් තමයි මේ රූප නිරෝධයකට සිතපත් කරනවා කියලා කියන්නේ. මෙන්න රූප නිරෝධයකටපත් වුණාට පස්සේ පවත්නා සිතේ ස්වરૂපය නැත්තම් කවර ආකාරයකින් සිතපත් කර ගැනීම තුළින් රූප නිරෝධයකට සිතපත් කරගත යුතුද කියන කාරණාව තමයි මේ ගාථාවේ මුල් පද තුنين කියන්නේ. නසඤ්ඤි සංඤී නවිසඤ්ඤි සංඤී නෝපිය සංඤී නවිභූත සංඤී ඒවං සමේතස්ස විභූති රූපං ඇහැ කන නාසය දිය ශරීරයේ මනස මේවට රූප සංඥා ශබ්ද සංඥා ආදී විවිධ සංඥා ප්‍රකෘති ජීවිතයේදී එදිනදා ජීවිතයේ නිරන්තරයෙන් ඇති වෙනවා මේ සංඥා ඔක්කොම නැති නෑ එකක්වත් නෑ සම්පූර්ණයෙන්ම නිරුද්ධයි නෝපි ඒ වගේම න විසඤ්ඤි සංඤේ සීය විකෘති වෙලා තේ සංනේතර සී මූර්තා තත්ත්වයකට පත්වලා මොකක්වත් නැතුව ඉන්නවා වගේ නෙවෙයි ඒ වගේම විභූත සංඥාර සංඥාවන් ඉක්මවා ගිහිල්ලා අරූපාවච ධ්‍යාන වලට සිතපත් කරගත්තු අවස්ථාවකුත් නෙමෙයි. එතකොට මෙතන රූප නිරෝධය කියන්නේ අරූපාවචර ධානසිත සිත්වලට සමගද නිමිතත් රූප නිරෝධයක් තියෙනවා. ඒ කියන්නේ ආකාසානං ඡායතන පළවෙනි අරූපාවච ධානයේ සිතට යන සිතට ධානයට සිතපත් කරගන්නකොට මේ ලෝකේ කිසිම රූප නිමිත්තක් තමාගේ සිත තුළ නෑ. අභ්‍යවකාශයක් තියෙන්නේ. මේ ඒ අභ්‍යවකාශයේ සිතේ පැවැත්මක් තියෙන්නේ කය තියෙනවද කියලා තේරෙන්නේ නැහැ. ලෝකයක් තියෙනවද කියලා තේරෙන්නේ නැහැ. දැනෙන්නේ මොකක්වත් නැහැ. අරේ ශාන්ත සියුම් නිවන ස්වરૂපයක්. ඒකෙත් රූප නිරෝධයක් තියෙනවා. ඒ වගේම දෙවෙනි අරූපාවචර ධ්‍යානෙ තුන්වෙනි අරූපාවචර ධ්‍යානෙ හතරවෙනි අරූපාවචර ධ්‍යානෙ මේවත් රූප නිරෝධයක් තියෙනවා. නමුත් මෙතන කතා කරන රූප නිරෝධය ඒක නෙවෙයි. ඒ රූප නිරෝධය විදර්ශනා භාවනාවකින් තොරව සමත භාවනාව කිරීමෙන් පමණක් වුවත් ලබන්නට පුළුවන් එකක්. බුද්ධ ආගමේ නෙවෙයි ඔය Hindu ආගමේ නෙවෙයි වෙනත් ආගම් වල වුණත් ඒ අරූපාවච ධ්‍යාන වල සිදපත් කරගත්තා නම් යම් කිසි කෙනෙකුට ඒ වෙන කෙනෙකුට ඒ தත්ත්වය අත්දකින්නට පුළුවන්. නමුත් මෙතන කියන රූප නිරෝධය ඒක නෙවෙයි විදර්ශනා භාවනාවක් තුළින්ම අනිත්‍ය ඒ වගේම නිරෝධය සහ අනාත්මය කියන කරුණු තුන ගැන පැහැදිලි අවබෝධයක් ඇතිවීම තුළින් ඇති කරගත යුතු එකක්. එතෙන්දී සංඥාව සම්පූර්ණයෙන්ම නැත්තටම නැති කරලා නැහැ. නෝපිය අසඤ්ඤය කියන්නේ ඒකයි. සම්පූර්ණයෙන් නිින්දට ගිහිල්ලා නෙවෙයි, සිහි නැති වෙලා නෙවෙයි. සම්පූර්ණ සියුම් සංඥාවක් පවතිනවා. ඒ රූප නිරෝධයට සිතපත් කරගත්තාට පසුව තත්ත්වේ නැත්නම් ඒ තත්ත්වයට අපිට සිතපත් කරගන්නට පුළුවන් නම් ඒදී රූප නිරෝධයට සිතපත් වෙනවා. එතකොට මේ රූප නිරෝධයකට සිතපත් කර ගැනීමට නම් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යතාවය අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතුයි. ඒ වගේම ඒවා නිරුද්ධ වී යන ආකාරය දැකලා තිබෙන්නට ඕනේ. මේ අනිත්‍ය නිසාම නිරුද්ධ වී යන නිසාම. මේවා ඒකාන්ත වශයෙන්ම අනාත්මයි ආත්ම කියලා ගන්නට දෙයක් නැහැ කියන පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධය අනිවාර්යයෙන්ම ලබා තිබිය යුතුයි. මේ අනාත්ම ලක්ෂණය ගැන පැහැදිලි අවබෝධයක් ලබා නැත්නම් ඕක ওই රූප නිරෝධයකට සිතපත් කරගත්තත් එයින් එහාට කටයුතු කරන්න බැරි වෙනවා. එම නිසා ඒ ත්‍රිලක්ෂණය පිළිබඳව විශේෂයෙන්ම පංචස්කන්ධය අල්ලා ඇතිවෙන ත්‍රිලක්ෂණය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න එයින් ප්‍රධාන වන්නේ අනිත්‍ය නිරෝධ අනාත්ම කියන එකයි. අනිත්‍යයි නිරෝධය කියන එකේ වෙනස මේ දන්නා අනිත්‍ය කියන්නේ නිරන්තරයෙන්ම වෙනස් වෙවි වෙනස් වී යන ආකාරය. අපි හිතමු වේගෙන් හුලං හමන තැනක අපි පහන් ටිකක් දැල්ලන්න හදනවා. ගිනි කූරු ගගහ පහන් දැල්ලනවා, දැල්ලනකොට දැල්ලනවා එකපාරටම නිමිල යනවා. ආයෙත් දැල්ලනවා ආයෙත් මේක අනිත්‍යද යනවා. අපි හිතමු දැන් පහන් දැල්ලනවා දැල්ලලා නිමි නිමි යනවා. අපි කල්පනා කරනවා දැන් මේ පහන් දැල්ලලා වැඩන්නේ කොච්චර දැල්ලුවත් නිමිනවා කියලා මේ ගිනි කූරක් ගහවා පත් වුණා නිමුණා. නිමුණාට පස්සේ ඒක දිහා අපි බලාගෙන ඉන්නකොට මොකක්වත් නැහැ. ඒක නිරුද්ධ වෙලා. මේ වගේ අනිත්‍යයෙන් අනිත්‍ය සහ නිරෝධය අතර වෙනසක් තියෙනවා. අනිත්‍ය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වී වෙනස් වී යන එක. ඒ නිරන්තරයෙන් වෙනස් වී යන ධර්මතාවයන් සම්පූර්ණයෙන්ම නිවිලා ගියාට පස්සේ කිසිවක් නැති බව දැర్శණය වීම නිරෝධය කියන්නේ. මෙන්න මේ අනිත්‍ය නිරෝධය දකින්න ඕනේ. ඒ නිරෝධය දැක්කාට පස්සේ ඒ නිරෝධයේ පත්වන ධර්ම තුළ මම මගේ ආත්මය මගේ ආත්මය කියලා ගන්නට කිසිවක් මෙහි නැහැ නේද කියන කරුණ නුවණින් ප්‍රඥාවෙන් දකින්නට ඕන. එවැනි කෙනෙකුට තමයි මේ රූප නිරෝධයට සිතපත් කරන පැහැදිලි එයින් එහාට නිවනට සිතපත් කරගත හැකි වන්නේ. ඒක නිසා ඒ විදිහට කටයුතු කරන්නට පුළුවන්. දැන් මේ රූප නිරෝධයට පත් කරගත හැකි ආකාර රාශියක් තියෙනවා. ඒකෙන් අපි කීපයක් පමණක් දැන් මේ ප්‍රකාශ කරන්නේ කවර ආකාරයකින් හෝ පිළිපැදීම තුළින් ඒ රූප නිරෝධයට සිටපත් කරන ඒ තුලින් නිවන් ලබා ගැනීමට හැකියාව ලැබේවා කියලා අදහස පෙරට කරගෙනයි ඒ කරුණ ඉදිරිපත් කරන්නේ. එතකොට අර කියන ලද අනිත්‍ය දුක්ඛ අනාත්ම විශේෂයෙන්ම අනිත්‍ය නිරෝධ අනාත්ම කියන කරුණු තුන ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගත යුතුයි ඒකට පස්සේ. අපි කායානුපස්සනාව ගත්තොත් එහෙම ආස්වාස ප්‍රස්වාස අරමුණට අරගෙන භාවනා කරන කෙනෙකුට යුගනන්ද භාවනාවක් වශයෙන් ආස්වාස් ප්‍රස්වාස ආරමුණු අරගෙන භාවනා කරනවා නම් යුගනන්ද භාවනා කියන්නේ සමත විදර්ශනා දෙකම වැඩෙන ආකාරයෙන් කරන ලබන භාවනාවට කියන නම. එතකොට එහෙම කරන කෙනෙකුට ඔය සමතයේ වශයෙන් භාවනා කරනවා වගේ නෙවෙයි ආස්වාස් ප්‍රස්වාස ටිකක් ඕනකමින් ගන්නට සිදු වෙනවා, සියුම් වශයෙන් ගන්නට වෙනවා, දීර්ඝ වශයෙන් ඕලා පෙටි වශයෙන් ගන්නට වෙනවා. මුළු ශරීරේ පුරාම ආස්වාස් ප්‍රස්වාස පැතිරී යන ආකාරය දකින්නට පුළුවන් වෙනවා. පුළුවන්කම තිබෙන්නට ඕන. එහෙම කරන්නට ඕන. ඒ වගේම සම්බකාය ප්‍රතිසංවේදී අවස්ථාවේදී මුළු ශරීරය පුරාම ආස්වාස ප්‍රස්වාස පැතිරිය යන ආකාරය දකින්නට පුළුවන්කම තිබෙන්නට. මේ යුගනන්ද භාවනාවක් වශයෙන් එහෙම කරනගෙන එහෙම දකිනකොට මේ ශරීරයේ ඇතුළ සම්පූර්ණයෙන් හිස්කෝරයක් වාගේ දස්සන අවස්ථාවකට මුහුණ පාන. ඒ කියන්නේ හරියට බෝනික් එක වගේ බෝනික් එකේ මතු පිටාම විතරයි ඇතුලේ කිසිවක් නැහැ. අන්න ඒ වාගේ තත්ත්වයක් තමගේ ශරීරයේ දේශ බැලුවාම සිතට සම්පූර්ණයෙන් පෙනී යනවා. එහෙම පෙනී යනකොට ඇතුළත කුහරය තුළ ශරීර අභ්‍යන්තරයේ දිස්සන ඒ කුහරය තුළ සිත එහාට මෙහාට උඩට පහළට හරහට දිගට ඕනේ පැත්තකට කිසිම ඇලි පැටලීමකින් පැකිලීමකින් තොරව ගෙනියන්නට පුළුවන්. එතකොට පුදුම ශාන්ත නිවියාමක් තිබෙනවා. එතකොට මත පිට සියුම් සමවිතය තියෙන්නේ. මේ සමදේශ බලලා සිතින්ම මේ සම පැත්තකින් කපලා අයින් කළොත් එහෙම සම් සම්පූර්ණයෙන්ම රූපේ නිරුද්ධ වෙනවා. හිතට නොපෙනී ගිහිල්ලා ඝන කරුරකට වාගේපත් වෙනවා. ඒව නැත්නම් මේ විදිහට ඒ ඇතුලේ තියෙන ආකාශ ධාතුව පමණක් දැස්සේ වෙන විට මතු පිට තියෙන සමදේශ සිතෙන් බලලා ඒ සමමතු පිටින් සිත පහළට පහළට පහළට ගෙනියනවා නම් හරියට රෙදි කැල්ලක් අතුල්ලාගෙන යනවා වගේ. එතකොටත් ඒ සම සම්පූර්ණයෙන්ම නොපෙනී යනවා. එතකොට මුළු කයම නොපෙනී ගිහිල්ලා හිස්සූ භාවයකට සිතපත් කරගන්නට පුළුවන්. ඉතින් මේක එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අර අනිත්‍ය නිරෝධය අනාත්ම ස්වરૂපය අවබෝධ කරගත යුතුයි. ඒ වගේම ඒ ප්‍රඥාව තුළින් ප්‍රඥාවට සමෝනාකාරයෙන් සමාධිය දියුණු විය යුතුයි. යුගනන්ද භාවනාවක් වශයෙන් ආනාපාන සති භාවනාව වැඩි යුතු වෙනවා. මෙතෙන්දී එතකොට කියනවා ඒ தත්ත්වයටපත් වුණොත් පස්සම්භයං කාය සංඛාරං කියලා කාය සංස්කාර සම්පූර්ණයෙන්ම නිවිලා ගිහිල්ලා. එතන කාය සංස්කාර කියන්නේ ආස්වාස් ප්‍රමාප්‍රසාස් වමනක් නෙවෙයි මුල් ශරීරේ. මේ විදිහට කටයුතු කරලා පුළුවන් කෙනෙකුට රූප නිරෝධයකට හිතපත් කරගන්න. ඒ කායන ප්‍රශ්නාය තවත් එකක් තියෙනවා පටික්කුල මනසිකාර කියලා පිළිකුල් භාවනාව. කොටස් 32ක් පිළිකුල් භාවනාවක් වශයෙන් අරගෙන භාවනා කරන කෙස්ඩොම් නේදස් ආදී වශයෙන් අරගෙන මෙහෙම භාවනා කරන කෙනාට මේ කොටස් සමාට නිමිත්තක් වශයෙන් දැర్శණය වෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ඇස් දෙක පියාගත්තා හිටියත් Tamanට ඇස් දෙක අරගෙන හිටියා වගේ මේ ශරීරයේ ඇතුලේ තියෙන කොටස් පවා දැర్శණය වෙන අවස්ථාවක් තියෙනවා. නිමිති වශයෙන් වැටෙනවා. මෙන්න මේ නිමිති වශයෙන් වැටෙන අවස්ථාවේදී මේ එක එක රූප කොටස් සිතින් අරගෙන පැත්තකට දානවා. ඈතකට විසි කරනවා. ඒ ටික ඔක්කොම හරියට බොරු කොණ්ඩයක් ගලවලා දානවා වගේ පැත්තකට විසි කරනවා. දත් ටික හරියට ගලවලා දානවා බොරු දස්සෙත් ටිකක් ගලවලා දානවා වගේ. හරියට කේ ගෙඩියක පොත්ත දෙනි ගහනවා දෙනි ගහලා පැත්තකට විෂ කරනවා වගේ සම සම්පූර්ණයෙන් ගලවලා පැත්තකට දානවා. මේ විදිහට ශරීරයේ එක එක කොටසක් ඔක්කොම එක එක එක එක එක එකක් අරගෙන සිතින් පැත්තකට විෂිකාන්න පුළුවන් අර නිමිති දර්ශනය වුණාට පස්සේ කරන්නේ. ඒ වුණාන එනකොට ඔක්කොම කොටස් සම්පූර්ණයෙන් අයින් කළාට පස්සේ මුළු ශරීරයම නොපෙනී යන සිත ශූන්‍ය භාවයකට පිටපත් වෙනවා. ඕලාරික ශූන්‍යතාවයක් ඕලාරික රූප නිරෝධයක් එහිදී දක්නට ලැබෙනවා. ඊට අමතර මේ ත්‍රිකුල් භාවනා ටිකක් දිනු වෙලා ධ්‍යාන මට්ටමට සිතපත් වුණාට පස්සේ රූප එයින් එහාට රූප නිරෝධයකට සිතපත් කරගත හැකි ආකාරයක් තියෙන එක අපි පසුව එතකොට කායානුපස්සනාව භාවනා කරනකොට ධාතු මනසිකාර භාවනා කරන්න පුළුවන්. ධාතු පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු වශයෙන් අරගෙන භාවනා කරන්නට පුළුවන්. එහෙම කරනකොට මේවා නිත්‍යයි නිරුද්ධ වී යන ධර්ම අනාත්ම ධර්ම ආදී වශයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගත්තාට පසුව තමන්ගේ මුළු ශරීරයේම තියෙන පඨවි ධාතුව මේකේ ආපෝ ධාතුව මේකේ තේජෝ ධාතුව වායු ධාතුව කියන්නේ මේවයි කියලා පැහැදිලිව දර්ශනය කරලා දකින්නට පුළුවන් වුණාට පස්සේ පඨවි ධාතුව වෙනම ධර්මයක් ඒක අයින් කරනවා තේජෝ ධාතුව වෙනම දෙයක් ආපෝ ධාතුව තේ වායු ධාතුව සබත් ධර්මයේ කියලා මේවා සිතින්ම හතර පැත්තකට සම්පූර්ණයෙන්ම ඈඩ් කළොත් එහෙම එහිදී toy කියන ලද රූපයක රූප නිරෝධයකට සිදපත් කර ගන්නට පුළුවන් වෙනවා හැමෝටම මේවා කරන්න පුළුවන් කියලා මා කියනවා නෙවෙයි භාවනාව දිනු කෙනෙකුට අනිවාර්යයෙන්ම කරන්නට පුළුවන්. ඊළඟට ඔය නවශීලතක භාවනාවක් තියෙනවා මලමිනියක් අරගෙන කරනු ලබන භාවනාව. ඒ නවශීවිතික භාවනා ක්‍රමය අපි ඒ කියන ආකාරයට නොකර මරුණාට පස්සේ මේ ශරීරය විවිධාකාරයෙන් කුණේ කුණේ නැත්තටම නැති යන ආකාරය දැක දැක අධ්‍ය වෙනවා පස් වෙනවා ඔක්කොම දැක දැක ගිහලා ඇට සැකිල්ල පමණක් ඉතිරි වෙන ආකාරය දැක්කට පස්සේ ඒ ඇට සැකිල්ලත් එක එක ඇට කෑල්ලේ පුංචි ඇට කෑල්ලේ සිට ඉහළට ඉහළට ගත්තාට පස්සේ ඔක්කොම දින පස්සේ පස්සේ පස්සේ යනවා කියලා අන්තිමට ඉතුරු වෙන දේත් පස්සන ආකාරය දැක්කාට පස්සේ සම්පූර්ණයෙන්ම රූප සිතට නොඇති යන. එතනත් අනිත්‍ය දක්ෂේ දකින්නට ඕනේ මේවා අනාත්මයි කියන එක අවබෝධ කරගන්න මේ අනිත්‍ය අනාත්ම දර්ශනය අවබෝධ කරගන්න නැතුවත් මේ தත්ත්වයට පත් කරන්න පුළුවන්. එහෙම අවබෝධ කරගත්තේ නැතුව පත් කරගත්තු කෙනෙකුට ඒකෙන් ප්‍රතිඵල ගන්නට බෑ. එතකොට එහෙම නැත්නම් මේ ශරීරයේ රූප කොටස් ඔක්කොම අර ධාතු කොටස් අරගෙන බහනා කරන කෙනා පටවියාපෝ තේජෝ ආයු වශයෙන් දැකලා තියෙනවා ඊටාසියුන් රූප කොටස් කියලා ඒ වගේම මලමිණියේ තියෙන පටවියාපෝ තේජෝ ආයු ධාතු කොටස් හතර සම්පූර්ණයෙන්ම සුළඟේ පා කරලා හරිනවා වගේ පා කරලා හරින්නට පුළුවන් එතකොට සම්පූර්ණයෙන්ම මේ කය නොතටම නැති යනවා නොපෙනී යනවා සිතට නොඇති යනවා ධාතු මනස්කාරයේදීත් ඕක කරන්නට පුළුවන්. වේදනානුපස්සනාව ආරම්භ භාවනා කරන කෙනෙකුට රූපේ නිතරු නිද්ව කරන්න පුළුවන්. ඒක ඒකටත් අර අනිත්‍ය නිරෝධය අනාත්මය කියන කරුණු තුන ගැන පැහැදිලි අවබෝධයක් ඇති විය යුතුයි. එතකොට අපි හිතමු උදාහරණයක් තදබල දුක් වේදනාවන් නම් දෙන්නේ. දුක් වේදනාව දැනෙන ශරීර කොටස දේශ අවධානය යොමු කරලා එතන තියෙන රූපය මේකේ මෙතන දැනෙන නාමය මේකයි කියලා නාම රූප දෙක පළමුවෙන්ම වෙන් කරනවා. ඊට පස්සේ ඒ රූපයේ තියෙන සියුම් ධාතු කොටස් වෙන් කරන්නට පුළුවන් ඒවා නිරන්තරයෙන් ඇති වෙ තියෙන තියෙන තියෙන කාර්යීකත් කරන්න පුළුවන් දකින්නට පුළුවන් ඊට අමතරව විශේෂයෙන්ම කළ යුතුයි මේ වේදනාව දැනෙන මේක තමයි වේදනාව මේක තමයි මේ පිළිබඳ තියෙන දුක් වේදනාව කියන සංඥාව මේක තමයි මේ රූප කොටස කියලා ඒවා වෙන් වෙන් වශයෙන් දකින රූපස්කන්ධයත් වේදනාස්කන්ධයත් සංඥාස්කන්ධයත් මේවා හඳුනා ගන්නවා මේක රූපේ කියලා මේ සංඥාව කියලා මේ වේදනාව මෙන්න මේ හඳුනා ගැනීම දැක්කට පස්සේ සම්පූර්ණයෙන්ම රූපේ නොපෙනී යනවා. ඒ කියන්නේ වේදනා සංඥා දෙක හඳුනා ගන්නකොටම රූපය කියන එක සිතේ තියෙන සංඥාවක් කියලා වැටෙනකොටම රූපේ කලවරක් වටනවා වගේ නැත්තටම නැති යනවා. චිත්තානුපස්සනාවේදී යෝ විමෝචන චිත්තං අවස්ථාවේදී රූප නිරෝධයේ සිතපත් කරගන්න පුළුවන් භාවනා දිනු කෙනෙකුට ඒ ගැන කතා කරන්න නැහැ මිනිස්සු. දිනු කෙනෙකුට හැර වෙන කෙනෙකුට ඒක කරන්න බෑ. ඊළඟට ධම්මානුපස්සනාව ගත්තොත් පංචස්කන්ධ ධර්මයන් තියෙනවා. රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤා මේ සෑම එකක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒ වගේම අනිත්‍ය නිරෝධ අනාත්ම කියන කරුණ අවබෝධ වුණාට පස්සේ පංචස්කන්ධ ධර්ම තමාගේ හිතේ තමුදට පැහැදිලිව පේනවනම් රූපස්කන්ධය වෙනම දෙයක් ඒක අයින් කරනවා කියලා අයින් කරනවා සිතින් වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියනව වෙන වෙනම ස්කන්ධ ධර්මයේ කියලා සිතින් මේ ස්කන්ධ පහ පස් පැත්තකට අයින් කළොත් එහෙම එතනත් කය සම්පූර්ණයෙන්ම නොපෙනී යනවා සියුම් වෙලා නැත්තරම නැති යනවා නිරුද්ධ වෙනවා එහෙම නැත්නම් මෙතන තියෙනවා ධාතු හයක් අරගෙන මේ කියන්නේ ආයතන හයක් අරගෙන අසංගත භාවනා කරන එකක් වෙන ධම්මානුපස්සනාවේ ආයතන භාවනාව චක්ඛායතන, සෝතායතන, ගහනායතන, ජීවායතන, කායතන, මනායතන. මේ ආයතන හතේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒ වගේම අර නිරුද්ධ වීම සහ අනාත්ම දක්ෂණය හරියට අවබෝධ කරගත්තාට පසුව ඇහැ සම්බන්ධ වූ සිතීරි ධර්ම ඔක්කොම චක්ඛායතනේ ඒක වෙනම කොටසක් ඒ වගේම කන හා සම්බන්ධ වූ සිතීරි කොටස ඔක්කොම සෝතායතනේ ඒක තවස් කොටසක් මේ විදිහට හරියට කේක් ගෙඩියක් කෑලි හයකට කපලා හය පැත්තට ඈඩ් කළාට පස්සේ මැද මොකක්වත් නැතු වෙනවා වගේ මේ කොටස් හය ආයතන හය හය පැත්තකට අයින් කරන්න පුළුවන් සමාධියෙන් ප්‍රඥාවෙන් යුතුව එහෙම හරියටම සිතින් අයින් වෙන ආකාරය දැක්කොත් එහිදී සිත රූප නිරෝධයකට හිතපත් කර ගන්නට පුළුවන්. නැත්නම් නාම රූප වශයෙන් කෙනෙකුට දකින්න පුළුවන් මේ පංචස්කන්ධ ධර්මය නැත්නම් අංග සාසිත නාම රූප දෙකක් හැර මෙතන වෙන මොකක්වත් නැහැ. නාමයේ වෙනම දෙයක්, රූපයේ වෙනම දෙයක් කියලා ඒ දෙක වෙන් කිරීම තුළිනුත් කෙනෙකුට රූප නිරෝධයට හිතපත් කර ගන්නට පුළුවන්. හැබැයි බොහෝ විට මේක සිදුවන්නේ කලාතුරකින් තියුණු ප්‍රඥාවක් නැත්නම් සිදුවන්නේ. නමුත් ඒ නාම රූප දෙක හරියට පැහැදිලිව දැක්කාට පසුව නාම රූප දෙකක් හැර මෙතන වෙන මොකක්වත් නැහැ කියලා අවබෝධයෙන් යුතුව තමන්ගේ රූපස්කන්ධයේ මතු පිටින් සිට විශේෂිත පාදයේ දක්වා එක්පසකින් හරියට ලේසියකින් ශරීරයේ පිසු දමාගෙන අනුවාසයේ හිත ගෙනියනවා නම් කිසුවක් නොසිතා හිත ගෙනියනවා නම් ඒ ගෙනියන විට අර මතු කලින් කලින් දැකපු නාම රූප ධර්ම පසුවට පසුවට දකින විට නැතිවි නැතිවි නිරුද්ධ වී නිරුද්ධ වී යන ආකාරයේ දැක දැකා එක කරන්නට කරන විට සම්පූර්ණයෙන්ම ශරීරේ නැත්තරම නැති යනවා නැති යනවා කියන්නේ සිතට වැටෙන්නේ මොකද මානසින් ගිහිල්ලා කරන ලබන ස්පර්ශය කැපී යන නිසා ඒක සිදුවන්නේ. මනස ස්පර්ශය නිරුද්ධ වුණා නම් රූපේ නිරුද්ධයි. මුළු ශරීරයම පිළිබඳ මනසින් මනස ගිහිල්ලා ස්පර්ශ කරන්නේ නැත්නම් ශරීරේ පේන්නේ නැහැ. දැන් අපේ යටිපතුලට අවධානය යොමු කළොත් එහෙම දැන් පේනවා යටිපතුල. නමුත් අවධානය යොමු කරන්න ඉස්සෙල්ලා යටිපතුල තිබුණා කියලාවත් අපි දන්නේ තියෙනවා තිබුණාට දන්නේ වැටෙන්නේ නැහැ සිත. මනස ගිහිල්ලා දැන් අපි යටිපතුල කියනකොටම ස්පර්ශ කරලා ඉවරයි. ස්පර්ශ කරනකොටම මනසට ඒක පෙනිලා ඉවරයි. ඉතින් ඒ මනසට පෙනෙන එක නැත්තටම නැති කිරීමයි මෙතනින් මම මේ කියන්නේ. එතකොට ඒ මනසින් ස්පර්ශ කරන එක නතර කරන්න ප්‍රායෝගික ක්‍රියාදාමයක්. අනිත්‍ය, නිරුද්ධ වීම, අනාත්ම ලක්ෂණය දැකීම. ඔය තුනෙන් තමයි ඒක දකින්නේ. නැත්නම් අර රූපාවච ධානය වලට පත් කර ගැනීමක් නෙවෙයි මේදී කතා කරන්නේ. මේ විදිහට විවිධ ආකාර තියෙනවා මේ රූප නිරෝධයකට සිතපත් කරගත හැකි. මේක පත් කරගත්තාට පස්සේ මා කලින් කිව්වා ඕකෙන් ප්‍රතිඵල ගන්නට බෑ අර අනිත්‍ය අනාත්ම ආදී ලක්ෂණ පැහැදිලිව අවබෝධ කරගෙන නැත්නම් කියලා. ඒ ඉතින් එහෙම අවබෝධ කරගෙන සිටින කෙනෙකුට නම් මේ රූප නිරෝධයට සිතපත් කරගත්තාට පස්සේ කලබල වෙන්නේ නැතුව මේක ඉන්න පුළුවන් කාලේ ටික ටික වැඩි කරගන්නට ඕනේ අදිෂ්ඨාන කරලා. යම් කිසි කෙනෙක් විදියකට සමාගයේ සිත තුළ සමාධිය දියුණු වෙලා නැත්නම් රූපේ නිරෝධයේ සිටපත් උනත් ටික වෙලාවකින් විනාඩියක් දෙකක් වෙන්න පුළුවන් තමාට ඊටත් අඩු වෙන්න පුළුවන් ඕනනම් විනාඩි 4ක් 5ක් නැත්තරම නැතිලා යනවා. Tamanට ඒක නැතිලා යනවා. එතකොට එහෙමනම් වෙන්නේ ඒක අදිෂ්ඨාන කරලා මෙතෙක් වෙලා පවතිව විනාඩි 15 තුළ පවතිව 20 තුළ පවතිව ආදී වශයෙන් අදිෂ්ඨාන කරලා භාවනා කරන ඉස්සෙල්ලා ඒක අදිෂ්ඨාන කරන්නේ අදිෂ්ඨාන කරලා ඒ தත්ත්වයටපත් වුණා පස්සේ ඒ කියන්නේ රූප නිරෝධයට හිතපත් වෙලා ඒක දකින අවස්ථාවේදී වෙන කිසිවක් හිතන්නේ නැතුව ඒක දෙසම සිතින් බලාගෙන ඉන්න ඕන. එතකොට ඒ කාල ඒ කාල සීමාව තුළ ඉන්න පුළුවන්. එහෙමත් ඉන්න බැරි නම් සමාගයේ සිත තුළ සමාජයේ සතිය දියුණු නැහැ. ඒකට මූලික හේතුව ඒකයි. ඒක නිසා සතිය දියුණු කරගන්නට බලවත්සේ උනන්දුවක් ඇතුව කටයුතු කිරීම ප්‍රධාන වශයෙන් කළ යුතුයි. ඊට අමතරව වෙනත් භාවනාවක් විදර්ශනා නෙවෙයි සමතේ දියුණු වන ආකාරයේ මෛත්‍රී ආරී ආනාපාන හරි කවර භාවනාවක් හරි කරන සමතේ ටිකක් දියුණු කරගන්න ඕන. දියුණු කරගෙන ඉවරලා ඊට පස්සේ අර විදියට අදිෂ්ඨාන කළාට පස්සේ කැමති විදියකට ඉන්නත් පුළුවන්. ඉතින් මේවා දියුණු කරලා නැතුව එකපාරට මේ தත්යන් උද්ගත කරගන්නට පුළුවන් කියලා හිතන්නත් එපා. දැන් මේ විදිහට විදිහට මේක වැඩි වේලාවක් ඉන්න පුළුවන් කාලය ඇති කරගත්තාට පසුව තමන් නුවණින් දකින්නට ඕනේ මෙතන මම කියන්නේ මගේ ආත්මය කියන්නේ මොනවද ඉතුරු වෙලා තියෙන්නේ ඒ ඉතුරු වෙලා තියෙන්නේ හිස් බවක් සහ දැනෙන ස්වરૂපයක් පමණයි. ඒක තියෙනකොට මම මගේ කියලා කිව්වත් මේක නැති වෙලා නිරුද්ධ වෙලා යනවා. ඒ ටික වෙලාවක ඒක නැති වෙලා යනවා. ඒක අනිත්‍යයි. අනිත් දෙයට ගියාට පස්සේ ඒක මොකක්වත් ඉතුරු නැහැ නිරුද්ධයි. එතකොට නිරුද්ධේච්චකයේදී මම කියලා ගන්නට කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක නිසා ඒක අනාත්මයි. මෙන්න මේ අවබෝධයේ පිහිටලා මේක අනිත්‍යයි මේක සංස්කාර ධර්මයක් අනාත්මයි කියලා වැටහෙනකොටම අවබෝධ වෙලා පෙනී යනකොටම ඒ ශූන්‍යතාවයට වඩා ගැඹුරු තත්ත්වයකට සිතපත් වෙනවා නිවි යාමක්. ඒ නිවීමත් අනිත්‍යයි අනාත්මයි සංස්කාර ධර්මයක් කියනකොට නිවනට සිතපත් කරගන්නට පුළුවන්. නමුත් මේක සමහරවිට කරන්නට බැරි වෙනවා. ඒ කරන්නට බැරි වන්නේ එකක් අර කලින් කියපු විදිහට සමාධිය දියුණු කරගන්නට අපොහසත් වීම. සමාධිය දියුණු කරලා තිබුණත් ඒ මට්ටමට තමාගේ ප්‍රඥාව දියුණු වෙලා නැහැ. විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන අවබෝධයක් ලැබලා තියෙන්නට ඕන. ඒක නිසා මේ ඇයට මා කලින් කියලා තියෙනවා දුක්ඛ සත්‍ය පිළිසෙන් දකින්න දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කිරීම පිළිබඳ දේශනා දෙකක්. ඒ අනුව ඒක තව තවත් ගැඹුරින් ගැඹුරින් ඉතා පළල්ල Tamanට වැටෙන ආකාරයෙන් ඒ දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කර ගන්න. මේ අඩුපාඩු තිබුණට තිබුණොත් ශූන්‍යතාවයට සිතපත් කරගත්තත් ඒක කොච්චර අනිත්‍ය නැත්මයි කිව්වත් යන්නේ එහාට යන්නේ. ඒක හිර වෙලා එතනම නතර වෙනවා. ඒක නිසා මේ අඩුපාඩු විමුක්ත පරිපාචනීය ධර්මය කියලා තියෙනවා. නිවන් යාමට නම් සිත තුළ දියුණු කරගත යුතු ධර්ම තියෙනවා. ඒවට තමයි විමුක්ත පරිපාචනීය ධර්ම. පරිපාචනය කරනවා කියන්නේ මෝරණ. අපි දිනු කරගන්නවා කියන්නේ. ඒ ධර්ම වල අඩුපාඩුවක් තියෙනවනම් නිවන් යන්නට බෑ. අපි ඔය නිකම් භාවනා කරනවා පොඩ්ඩක් වෙලා ඉඳගෙන ඒ ආශාස ප්‍රසවාස නැත්තම් පිම්බෙනවා කියනවා වගේ කර කර ඉඳලා ඒ විමුක්ත පරිපාචන ධර්ම ඔක්කොම දිනු වෙනවා කියලා හිතන්නට එපා. ඒවා දිනු කරගත යුතුයි. ඒක එකක් තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ පැහැදිලි අවබෝධය. චතුරාර්ය සත්‍ය දකින්න නැතුව නිවන් දකින්නට බැරි බව බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරලා තියෙනවා. ඒක නිසා නිවන් යන්නට බලාපොරොත්තු වෙන කෙනා අනිවාර්යයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත යුතුමයි. එනිසා ඒවැ යම් යම් අඩුපාඩු තියෙනවා නම් සමාගේ සමාධිය අඩුවක් තියෙන්න පුළුවන් සතිය අඩුවක් තියෙන්න පුළුවන් ඒ වගේම සම්මාදිට්ඨිය අඩුවක් තියෙන්න පුළුවන් සම්මාදිට්ඨියට තමයි ඔය චතුරාර්ය සත්‍යයත් ඇති වෙන්නේ මෙන්න මේ අඩුපාඩු සකස්සාගෙන ඊට පස්සේ ඒ ශූන්‍යතාවයේ මේ ඉඳගෙන මේකත් අනිත්‍ය වූ සංස්කාරෝද අනිත්‍ය වූ ධර්මය සංස්කාර ධර්මයක් නිරුද්ධ වී යන ධර්මයක් මේකත් නිරුද්ධ වී ගියාට පස්සෙ මිහි මම කියන්නට මගේ කියන්නට ආත්මයක් කියන්නේ මොනවද ඉතුරු වෙන්නේ කියලා බලන්න මේවා අනිත්‍යයි කියලා හිතනව නෙවෙයි මේක නිට්ටියට අනිත්‍යද කියලා බලන්න මේක සංස්කාර කියලා හිතනව නෙවෙයි මේක සංස්කාර ධර්මයක් නෙවෙයිද කියලා බලන්න මේ සංස්කාර ධර්මය නිරුද්ධ වෙනවා කියලා හිතනවනේ මේක නිරුද්ධ වී යන බව දකින්න ඒ නිරුද්ධ වූ ගියාට පස්සේ මේක ආත්මයක් කියලා ගන්නට දෙයක් නැහැ කියලා හිතනවා නෙවෙයි. නිරුද්ධ වී ගියාට පස්සේ ආත්මයක් කියලා ගන්නට මොනවද මේක ඉතුරු වෙන්නේ කියලා ඒක දකින්න. යන්නේ දැකීමේ අවබෝධය නැත්තම් නිවන් ලබන්නට බෑ. ඒ හිතූ පමණින්. එම නිසා ඒ විදිහට කටයුතු කිරීම තුළින් මේ මේ රූප නිරෝධය ඉක්මවා යමින් ඒ ඊට පස්සේ ඇති වෙන්නේ නාම නිරෝධය නාමයේ නිරුද්ධ කළා නාම රූප ධර්මතා දෙකේම නිරෝධය අධ්‍යක්ීම තුනේ නිවනට සිතපත් කර ගන්නට පුළුවන්. එහෙමත් කරනකොට ඔය ඔක්කොම දේවල් සම්පූර්ණ වෙලත් ඕවා අනිත්‍යය අනාත්මයි කිව්වත් නිවනට යන්නේ නැති අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව වෙන්නේ බොහෝ විට සතියේ සමාධිය අඩුපාඩුකම් නිසා. ඒ නිසා එවැනි කෙනෙක් නම් ඉන්නේ. ඒ කියන්නේ අර චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් තියෙනවා. විමුක්ත පරිපාලනය ධර්මයක් වැඩිලා තියෙනවා. ශූන්‍යතාවෙත් ඉන්න පුළුවන්. නමුත් ඒක ඉක්මවා යන්නට බෑ. ඉක්මවා යන්නට ඕන නම් තමාගේ සතිය සමාධිය බොහෝ දුරට දියුණු කරගන්නට ඕනේ. දියුණු කරගෙන ඉඳ ඉවර වෙලා ඒ ශූන්‍යතාවයේම ඉඳගෙන ඒකේ තියෙනවා හිස් බවක් සහ දැන්න ගතියක් කියලා දෙකක්. කියන්නේ තමන්ගේ දැනීම පවතිනවා. ඒ වගේම ඒ දැනීමට අරමුණක් වන හිස් බවක් තියෙනවා. වෙන මොනවත් සංඥා නැහැ. අර නෝපිය අසංඥා සංඥාවක් නැතුවත් නෙවෙයි. මේ අරූපාවච ධ්‍යාන තත්යකටපත් වෙලත් නෙවෙයි. විභූත සංඥේ. ඒ වගේම අන අසංඥී තත්යකුත් නෙවෙයි. ඒ කියන්නේ ප්‍රකෘති සංඥාවලුත් මොකක්වත් නැහැ. නමුත් මෙතන සියුම් දැනීමක් තියෙනවා. ඒ දැනීමට අරමුණ වන හිස් බවක් තියෙනවා. මේක දෙකක් වශයෙන් දැකලා දෙක දෙපැත්තට සිතින් අයින් කරන්න බලන්න. හිස් භාවය වෙනම එකක් ඒ දෙක දකින්න දෙය වෙනම එකක් මේක හරියට දැක්කහට පස්සේ ඊට වඩා ගැඹුරු ශූන්‍යතාවයකටපත් වුණොත් ඒකත් අනිත්‍ය අනාත්මයි කියලා මෙනෙහි කිරීම තුළින් නිවන දැකීම තුළින් නිවනට නිවනට සිතපත් කරගන්න ඒකත් අපහසු වුණොත් එහෙම මේ ශූන්‍යතාවයේ ඉඳගෙන දැන් ඒක දැනෙන ගතිය Tamanට තේනවා ශූන්‍යතාවයේ තේනවා ටික ටික ටික ටික එහාට එහාට සිත ගෙනියන්න ශූන්‍යතාවෙම ඉන්නවා ඉඳ ඉඳගෙන ටික ටික ඒ දැනෙන ගතිය එහාට එහාට ගෙනියනවා. එහාට එහාට ගෙනියනකොට Tamanට තේරෙන්නට ඕනේ කලින් පැවති හිස් භාවයේ නෙවෙයි එහාට ගෙනියන අවස්ථාවේ දකින්න. කියන්නේ අතීතයේ හිස් භාවයේ දකින්නට බෑ. අනාගතයේ දකින්න ලබන හිස් භාවයේ නෙවෙයි එහාට එහාට ගෙනියනකොට දකින්නේ වර්තමානස්නේ පවත්නෝ දෙයක්. සෑම ස්නේකම මේ සිත කාලය වෙනස් වී වෙනස් වී යන ඒක නිසා සෑම ස්නේක මේක වෙනස් වී අනිත්‍යද අනිත්‍යක වශයෙන් අනිත්‍යද යන දෙයක්. මේ ශනික අනිත්‍යතාවය දකින්නට බෑ මේ හිස් භාවයේ නිරන්තරයෙන්ම තියෙන දෙයක් වශයෙන්, ඉත්‍ත්‍ය ධර්මයක් වශයෙන් බොහෝ දෙනෙක් හිතන්නේ. එතකොට මේ විදිහට ශිෂ්භාවයෙන්ම පවත් හිත පවත්වාගෙන යමින් සී එහාට එහාට සිත ගෙනියනවා සිත ගෙනියනකොට අර දැනෙන මේ ශූන්‍යතාවියත් ඒ දැනෙන ගතියත් දෙකම නිරුද්ධ වී යනවා කලින් කලින් තිබුණ ඒවා නිරුද්ධ මෙන්න මේ නිරුද්ධ වී යාම දෙස පස්සට බලබලා බලබලා ඒ කියන්නේ පස්සට ඒක නිරුද්ධ වී යන ආකාරය දැක දැක දැක දැක එහාට ගෙනියනකොට ඔය ඔය ඒ දැනීම් මාත්‍යත් එකපාරට කඩාගෙන හැදිලා සම්පූර්ණයෙන් නිරුද්ධ වී යාමකටපත් වෙනවා තව ආකාර රාශියක් තියෙනවා ඒවා ගැඹුරු ප්‍රඥා තියෙන උසස් අධ්‍යක්ෂින් ලැබෙන ආයකල යුතු ඒවා. ඒ කියන්නේ ශූන්‍යතාවයේ තියෙන පංචස්කන්ධ ධර්මයන් දැකීම, හේතුඵල දැකීම ආදී කරුණු. ඒවා විස්තර කිරීමෙන් පළක් නැහැ, ප්‍රයෝජනයක් නැහැ. ওই විදිහට කටයුතු කිරීම තුළින් මේ ඇයට නිවනට සිතපත් කරගන්නට පුළුවන්කම ලැබේ. මේ දක්වා කියපු කරුණු වල කෙටි සාරාංශය මෙන්න මේකයි. සංඥා නිදානයි ප්‍රපංච සංකා. මේ සංඥා නිසා තමයි ප්‍රපංච ධර්ම ඔක්කොම ඇතිවන්නේ. ඒක නිසා එදිනදා ජීවිතයේදී බොහෝ විට ඇති වෙන සංඥා තමාට පාලනය කරගන්නට පුළුවන්. ඒ තුළින් ඇති වෙන චිත්ත සංස්කාර ධර්ම ගලා යාම එක නතර කරන්නට පුළුවන්. මේ සංඥා නිසා තමයි සංඥා ඇතිවන්නේ සිත ගිහිලා ස්පර්ශ කරන නිසා මේ සිතේ ස්පර්ශය තියෙන නිසා තමයි යෝනෑම අරමුණක් දැස්නේ වන්නේ. ඒක නිසා යම් කිසි අරමුණක් නිරුද්ධ කිරීමට ඕන නම් සිත ගිහිලා ස්පර්ශ කරන එක නතර කළ යුතුයි. ස්පර්ශකයේ මේ ක්‍රියාදාමයක් තමයි මේ අපි ප්‍රකාශ කළේ. ඒ ක්‍රියාදාමයේ අනුගමනය කිරීම තුළින් කිසිම සංඥාවක් ප්‍රකෘති සංඥාවක් නැතුව විසඤ්ඤ සංඥාවකුත් නැතුව ඒ වගේම විභූත සංඥාවකුත් නැතුව සංඥාවකින් තොරවත් නැතුව පවත්නා වූ නාම රූප නිරෝධයට හිතපත් කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒක කළගත හැකි ආකාර කීපයක් අපි ප්‍රකාශ කළේ. නාම රූප දැකලා ඒක වෙන් කරන ආකාරයක් තියෙනවා. පංචස්කන්ධ දැකලා ඒක දකින ආකාරයක් තියෙනවා. ආයතන වශයෙන් දැකලා දකින්නට පුළුවන් ඒක. නැත්නම් වේදනාව වර්ගන ඒක දකින්න පුළුවන්. නැත්නම් කයේම කොටස් සංආසාස් ප්‍රසආසාරේ නැත්නම් පිළිකුල් කොටස් හරේ නැත්නම් ධාතු මනසිකාර භාවනාව හරි එහෙම නැත්නම් මරණානුස්සති භාවනාව හරි අරගෙන ඒක කරන්නට මේ කවර ආකාරයකින් හරි Tamanට හැකිය ආකාරයකින් කරලා බලන්න. කරන්න පුළුවන් නම් කීප ආකාරයකින් හැම ආකාරයකින්ම කරලා බලන්න. කළාට පස්සේ ඒක ඉන්න පුළුවන් කාලය ටික ටික වැඩි කරගන්න, වැඩි කරගන්නට බැරි නම් සතිය සමාධිය දියුණු කරගන්න, ඊට පස්සේ වැඩි කරගන්න පුළුවන් වේවි. එහෙම වැඩි කරගත්තාට පස්සේ ඒකත් සංස්කාර ධර්මයක් අනිත්‍ය යනාත්මයි කියලා මෙනෙහි කරලා නිවන සිද්ධපත් කරගන්නට පුළුවන්. එසේ නොහැකි වෙනවා නම් විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න සතිය සමාධි ප්‍රඥා සම්මා දිට්ඨිය කියන අංගයන් තමන්ගේ අම්මා මඩුපාඩු කියනවා නම් ඒවා සකසා ගන්න. එහෙම සකසාගෙන ඉවරලා ඒකේ මං ආකාර කිහිපයක් කියවා නිවන් යාමට ශූන්‍යතාවය ඉක්මවා ගොසින් නිවන් යාමට හැකේ කෙසේද කියලා ඒක කවර ආකාරයක් හරි අනුගමනය කිරීම තුළින් නිවන සිතපත් කර ගන්නට උත්සාහ ගන්න. ඒ කිරීමෙන් මේ ඇයට නිවන ඉන්සන්සීමට වාසනාව සත්‍ය උදා වේවා කියලා ආශිර්වාද කරලා මේ දේශනාව දැන් නිම කරනවා. දෙවියන් අපිටින් දෙමු ආකාශත්කාච කියන පාඨයකින්. ආකාශත්කාච බුම්මඨා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතාච චිරන් රක්ඛන්තු ශාසනං ආකාශට්ටාජ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටාජ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති ප්‍රාර්ථනා කරන්න මිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු මේ කළ සීලෝක සරසත්තේ මේට නිවනසන සීම ගැනීමට වාසනාව ශක්තිය උදා වේවා. අභිවාදන සේවිස්ස නිච්ඡං උද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාති සමිඤ්ජතු නිවස්සම අත්පත් වේවා.